කුසලවන්ත ඥානවන්ත ධාර්මික පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ කොහොමද? ඒ තැනත්තා කොහොමද වැඩ කටයුතු කරන්නේ? හිතන්නේ පතන්නේ කියන එකයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. ඒතර බොහෝ දෙනාට එහෙම කරගන්න බැරි වෙන්නේ ඇයි? ඒ අය ආර්ය ධර්මයේ පිළිබඳව අහලා තිබුණා වුණත් ඒවා පුහුණු කරන්නට තරම් පෙළඹිලා නැහැ. ඒ පිළිබඳව පරිචයක් නැහැ. ඒ නිසා අර දියවැඩියාව හඳුනාගත්තු රෝගියාට උත්සාහයෙන් ඒකෙන් වළකින්න පුළුවන්. හැබැයි සමහරුන්ට දියවැඩියාව තිබුණාට තියෙන බව දන්නෙත් නැහැ. සමහරු දැනගත්තා වුණත් පරිස්සම් වෙන්න තරම් කැපවීමකුත් නැහැ. එතකොට දන්නවා හොඳටම මේ මේවා කෑවහම සීනි වැඩි වෙනවා කියලා. කමක් නැහැ. ඉතින් ඔය ඉන්න කන්නේ කාලා බීලා ඉන්නේ. ඔය මැරෙන දවසක මැරිද්ද කියලා නොසලකා හරියට. එතකොට නොසලකා හරියන් පස්සේ අර තමන්ගේ හැඟීම් වලට වහල් වෙනවා. වහල් වෙලා ඒ රෝගයම උත්සන්න කරගෙන ඒකෙන්ම විනාශ වෙනවා. අන්න ඒ වගේ ලාමක විදිහට හිතන පතන ප්‍රතඥය හැම විටම අර පෘ탁භාවය කියන්නේ තමන්ව වෙන් කර ගැනීම. මම මට මගේ කියලා හැම තිස්සෙම මේ කොටහ වෙන් කර ගන්නට තමයි උත්සාහ කරන්නේ. එතකොට ලෝකයෙන් තමන්ට කියලා කොටසක් වෙන් කරගන්න උත්සාහ කරන මේ ලෝකේ වෙන් කරන්න පුළුවන් තනක් නෙමේ සියලු නාම රූප ධර්ම එකිනෙකට ප්‍රත්‍ය වෙමින් ජාලයක් වගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඊටා සූක්ෂම ධර්මතාවයක්. නමුත් අර මමත්වය දැඩිව ගත්තු සක්කාය දිට්ඨිය දැඩිව ගත්තු ප්‍රතජන පුද්ගලයා හැම තිස්සෙම ලෝකය දිහා බලන්නේ හිතන්නේ කල්පනා කරන්නේ අර මම කියන සංකල්පය මූලික කොටගෙන අපි හිතමු යම් තැනක අපි කූඤ්ඤයක් හිටෙව්වොත් ඒ කූඤ්ඤය තියෙන තැන ඉඳලා එහෙම නැත්නම් කණුවක් හිටෙව්වොත් ඒ කණුව තියෙන තැන ඉඳලා එතන යම් කෙනෙක් හිටගත්තොත් එතන ඉඳලා තමයි වටපිට බලන්නේ. එතකොට ඒ කනුව තියෙන තැන ඉඳලා තමයි දුර ප්‍රමාණය, හැඩරුව, හොඳ නරක, දිගපළ ඔක්කොම තීරණය කරන්නේ එතන ඉඳලා. අන්න වගේ අර මමත්වයේ ගිලුණු පුද්ගලයා මම කියන සංකල්පයේ ගිලීගෙන තමයි ලෝකයේ පිළිබඳව තීරණය කරන්නේ. හොඳ නරක යහපත අයහපත සියල්ල එතනත්තට වැටහෙන්නේ අර මම කියන සංකල්පයට සාපේක්ෂව, මට සාපේක්ෂව, දහමට අනුව නෙමෙයි. ලෝක ධර්මතාවයට අනුව නෙමෙයි එතනත්තා ලෝකේ දිහා බලන්නේ මම කියන සංකල්පයට සාපේක්ෂව. එතකොට එතනත්තාට හොඳ නරක පෙනෙන්නේ මට හොඳක් වෙනවා ඒක හොඳයි. මට නරකක් වෙනවා ඒක නරකයි. එහෙම තමයි ඒ තනත්තට පෙනෙන්නේ. එතකොට එහෙම පුද්ගලයා වුණත් පව්කම් වලින් වළකින්න කුසල් කරන්න පෙළඹෙනවා. හැබැයි ඒ තනත්තා කුසල් කරන්න පෙළඹෙන්නේ මොකටද? මම සැප විඳින්න ඕන. එතකොට අපි හිතමු එතනත් දානෙ දෙනවයි කියලා. දානෙ දුන්නා වුණත් ඔහු දානෙ දෙන්නේ මොකටද? අනුන්ට යහපතක් කරන්න නෙමෙයි. දානෙ දුන්නාම තමයි අපට සැප ලැබෙන්නේ. මට සුවපත්ව ඉන්න පුළුවන් වෙන්නේ. මෙලව මට දේවල් අඩු වෙලා තියෙන්නේ සසරේ දීලා නැති නිසා. ඒතකොට ඊළඟ භවයකද හරි ලැබෙන්න නම් මම දෙන්න ඕන. එතකොට අර ලබන කෙනා පිළිබඳව කරුණාවක්, මෛත්‍රියක් ඒ තනත්තාගේ යහපත ප්‍රාර්ථනා කිරි. ඒ මොකක්වත් නැහැ. ඒ තනත්තා කුසල් කරන්නේ, පින්කම් කරන්නේ මට යහපතක් වෙන්න. ඊළඟට ඒ තනත්තා යම් ප්‍රමාණයකින් අකුසල් වලිනුත් වළකිනවා. අකුසල් වලින් වළකිනවා නම් වළකින්නේ සත්තු මරීමෙන් වළකිනවා නම් වළකින්නේ ඒ සතාට තියෙන කරුණාවෙන් අනුකම්පාවෙන් නෙමෙයි. ඌ මැරුවොත් මට පව් සිද්ධ වෙනවා. මට දුක් විඳින්න වෙනවා. මට අපාගත වෙන්න වෙනවා. එතකොට මාව දුක දුක් මට ලැබෙන දුක් අඩු කරගන්න. මාව දුකින් මුදවා ගන්න. කියන පටු අර්ථයකින් පව්කම් වලින් වළකිනවා. ඉතින් එහෙම හරි පව්කම් වලින් වළකින්න එහෙම හරි පින්කම් කරන්න පෙළඹෙන එක හොඳයි මොකක්වත් නොකර ඉන්නවට වඩා නමුත් මේ ප්‍රාථමික ආකල්පය තුළ ඒ තනත්තාට මනුෂ්‍ය ධර්ම සාර ධර්ම අවදි කරන්නට පහසු නෑ. මොකද දැන් ඒ තනත්තා හැමදේම කරන්නේ තමන්ගේ සුවය පහසුව සලකාගෙන ආත්මමූලික සංකල්පයකින්. එතකොට ඒ තනත්තා අනිත් සත්තු නොමරා ඉන්නේ මට දුකක් ඇති වෙයි කියලා. හැබැයි ඔහුට ඒ සංකල්පය තුළ පිහිටා සිටින්නට බැරි වෙන මට්ටමට බරපතල භීතියක් තැතිගැන්මක් මේ මේ පුද්ගලයා ජීවත් වුණොත් මට බරපතල හානියක් වෙනවා කියලා දැනුණොත් ඒ බඳු තැන්වලදී ඒ සතාව ඝාතනය කරන්නට පෙළඹෙනවා. ඇයි? දැන් ඝාතනය නොකර ඉන්නෙත් මට දුකක් ඇති වෙයි කියලා හැඟීමෙන්. එතකොට මේතනත්ත ජීවත් වුණොත් මට දුකක් ඇති වෙනවා කියලා හැඟුණු ගමන් ඔහු ඝාතනය කරන්න විනාශ කරන්න ඒතනත්ත පෙළඹෙනවා. එතකොට ඒතනත්තාගේ ඒ ප්‍රතිපදාව, ඒ සීල ප්‍රතිපදාව ඒතරම් ශක්තිමත් නෑ. ඇයි? අර මමායනය මූලික කොටගෙන ආත්ම මූලික සංකල්පයකින් සක්කාය දිට්ඨියෙහි ගිලිලා මම කියන කේන්ද්‍රයේ ඉඳගෙන තමයි අර ඔක්කොම තීරණය කරන්නේ. මට සාපේක්ෂව තමයි හොඳ නරක තීරණය කරන්නේ. දහමට අනුව නෙමෙයි හේතුඵල ධර්ම න්‍යායට අනුව නෙමෙයි. එතකොට ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රමය වුණත් ඊටාම ලාමකයි. ඊටාම දුර්වලයි. ඊළඟට ඒතනත්තා කුසල් කරන්නට පෙළඹුණා වුණත් එතකොට අනුන්ට යමක් දෙන්නේ මට සැප විඳින්න. එතකොට මම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් එතකොට මට කීර්තිය ලැබෙන්න, මට ධනය ලැබෙන්න, මට බලය ලැබෙන්න, මට සම්පත් ලැබෙන්න, මට තනතුරු ලැබෙන්න. එතකොට ඒවා පදනම් කරගෙන ඔහු අනිත් අයට උදව් කරන්න, පරිත්‍යාග කරන්න දැන් සමහර දේශපාලනඥයෝ ඉන්නේ. එතකොට ඒ අය තමන්ගේ බලය සඳහා, නිලය සඳහා, තනතුර සඳහා, ප්‍රසිද්ධිය සඳහා, කීර්තිය සඳහා, පිරිස් බලය සඳහා බොහෝ දේවල් දෙන්නට පෙළඹෙනවා. හැබැයි තමන් අපේක්ෂා කරන දේ තමන්ට ලැබෙන්නේ නැහැ කියලා දැනුනොත් ඒ බඳු තැනකදී දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී දුන්නයි කියලා ඒකෙන් මට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ මට කීර්තියක් ලැබෙන්නේ මට ඡන්දයක් ලැබෙන්නේ එහෙම තේරුනොත් ඒ අය එතනදී නොදී ඉන්න උත්සාහ කරනවා. එතකොට ඇයිද දීලා තියෙන්නේ? අනුන්ගේ යහපත පිණිස නෙමෙයි මගේ සුවය පහසුව සඳහා. එතකොට මේ පරිත්‍යාගය උසස් පරිත්‍යාගයක් නෙමෙයි. ඇත්තට මෙතන පරිත්‍යාගයක් නෙමෙයි නිකන් අල්ලස් දීමක් වගේ දෙයක් තමයි තියෙන්නේ. ගනුදෙනුවක් විතරයි තියෙන්නේ. අනිකාගෙන් දේවල් අපේක්ෂා කරමින් හෝ ලෝකයෙන් දේවල් අපේක්ෂා කරමින් Taman දෙයක් ඒ වෙනුවෙන් වැය කරලා තියෙනවා. මිලදී ගැනීමක් වගේ ගනුදෙනුවක් වගේ දෙයක් විතරයි එතන තියෙන්නේ. එතකොට මේ ප්‍රතජන පුද්ගලයා ආර්ය ධර්මයේ පිළිබඳ විචක්ෂණ නොවන තැනැත්තා තුලත් යම්කිසි ප්‍රාථමික ප්‍රතිපදාවක් තියෙන්න පුළුවන් ওই විදිහට වැඩි පව්කම් කරන්නේ නැති ලෝක සම්මත විදිහට අනිත් අයට උදව් කරන පින්කම් කරන ගතියක් ඒ තනත්තා තුළ තියෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල ඔහු කරන්නේ කුමක් සඳහාද? තමන්ගේ සුරක්ෂිත බව සඳහා. මගේ ලාභය සඳහා, මගේ සුවය සඳහා, මට පැමිණෙන පීඩා අඩු කරගන්න, මට පැමිණෙන දුක් දුරු කරගන්න. තමන්ගේ දුක අඩු කරගන්නට සහ සැප වැඩි කරගන්නට කියන ආත්ම මූලික සංකල්පයකින් ඒතනත්තා කටයුතු කරන නිසා යම් මොහොතක ඒතනත්තාට දැනුනොත් මේකෙන් මට ප්‍රශ්නයක් වෙනවා කියලා ඒ බඳු තැනදී ඕන අපරාධයක් කරන්නට පෙළඹෙනවා මේ දීමෙන් මේ පරිත්‍යාගයෙන් මේ කැපවීමෙන් මට කිසි ප්‍රතිලාභයක් නැහැ කියලා හිතුනොත් ඒතනත්තා ඒව කපාදු කරලා දාන්නට වෑයම් කරනවා ඒ නිසා තමයි අපිට සමහර වෙලාවට පෙනෙන්නේ ආයතනවල රජයේ සේවය කරන තැන්වල හුඟක් දෙනා Tamanගේ සේවය පැහැර හැරලා කළ යුතු දේ කරන්නේ නොකළ යුතු දේවල් බොහෝ විට කරන්නට පෙළඹෙනවා. ඇයි? දැන් මේ විදිහට රැකියාව කළයි කියලා මගේ තනතුර ඉහළටපත් කරගන්න බැරි වෙනවා. එහෙනම් මෙහෙම ගිහිල්ලා හරියන්නේ මගේ නිලය ඉහළට ගන්න නම් පුළුවන් තරම් කේලම් කියලා බොරු කියලා අල්ලස් දීලා අනිත් කෙනාගේ තනතුර නැති කරන්නට පෙස්සම් ගහලා එහෙම කළොත් තමයි මට ඉහළට යන්න පුළුවන් කියලා පෙනෙනවා නම් ඒ තමන්ගේ ධනෙ බලය නිලය තනතුරු ප්‍රසාද ආදිය සඳහා ඒ තනත්තා ඒ බඳු අපරාධ වලට පෙළඹෙන්නට පුළුවන්. එතකොට තමන් නිසා පව්කම් කරනවා. තමන් නිසා එතනත්ත අපරාධ කරන්නට පෙළඹෙනවා. තමන්ගේ සුවය වෙනුවෙන්, තමන්ගේ පහසුව වෙනුවෙන්, තමන්ගේ යහපත කියලා හිතන දේ වෙනුවෙන් ඇත්තට මේක යහපතක් නෙමෙයි. විනාශයක් කරගන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන මූලං කනති අත්තනෝ තමන්ගේ මුල සිඳගන්න එකයි කරන්නේ. ඇයි ඒ අකුසල් වලින් අනන්ත සසරේ තමන්ට හිමි දේත් අහිමි කරගන්නවා. ලැබෙන්න තියෙන දේත් නැති කරගන්නවා. මේ එක භවයක දේවල් සඳහා කා කොටාගෙන විනාශ කරගෙන අපරාධ කරලා පව්කම් කරලා. නමුත් ඔහුට ඒක වැටහෙන්නේ මේ ආත්මෙදී මම මූලික කරගෙන ඒකනේ අපි මුලින් සිහිපත් කළේ ඔහු මේ ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන නෙමේ හොඳ නරක තීරණය කරන්නේ. ඔහු හැමතිස්සේ මේවා තීරණය කරන්නේ මට සාපේක්ෂව මට හොඳක් වෙනවා කියලා පේනවා නම් මම හිතන හැටියට ඒ දේ හොඳයි කියලා එතනත්තා කරගෙන යනවා. දැන් අද හුඟක් දෙන ඔය ආගම ධර්මයේ තීරණය කරන්නට පෙළඹිලා තියෙනෙත් එහෙමනේ. මම කැමති දේ මට හොඳ දේ ආයක තමයි ආගම. දැන් අද හුඟක් දෙනා කිසිම ආගමක් නැතුව નિરાගමික වෙලා තියෙන්නේ. ඇයි කියලා හුවෙන් පස්සේ ඒගොල්ලෝ කියන්නේ නෑ මේ ලෝකේ හොඳ නරක විතරයි තියෙන්නේ. ඉතින් කවුරු කිව්වත් ওই ටිකනේ කියන්න තියෙන්නේ. ඒ නිසා අපි වැරදි කරන්නේ නැතුව හොඳ දේවල් කරගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ආගමෙනුත් උගන්වන්නේ. දහමෙනුත් උගන්වන්නේ. හැබැයි ඒගොල්ලෝ හොඳ දේ කියලා තීරණය කරන්නේ මොනවද? ඒගොල්ලෝ නරක දේ කියලා